ධම්මස්සවන කාලෝ අයං භදංතා සාදු සාදු සාදු නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස් සාදු සාදු සාදු පංචක්කන්දේ අසාරකතු පස්සන්තු අනුලෝමිකං කන්තිං පටිලබති සම්මත්ත නියාමං ඔක්කමති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ අපේ සසර ජීවිතය සූපත් කරගන්න ඕනේ. ඒ වගේම නැවත අපායේ වැටෙන්නේ නැති වෙන්න අවශ්‍ය කරන වැඩ කටයුතු සම්පාදනය කරගෙන උතුම් නිවනින් සැනසෙන්න ඕනේ කියලා දිස්ථානිය ඇති කරගන්න ඕනේ හැම කෙනෙක්ම. ඉන්නත් ඒ වගේ තමන්ගේ හිත නිවනින් සැනසෙන්න නම් අපිට මේ ලෝකයේ කෙරේ තියෙන දැඩි ලෝභය, දැඩි ද්වේෂය, දැඩි මෝහය අයින් වෙලා යන්න ඕනේ. ලෝභ ද්වේෂ මෝහ හටගන්නේ කොහේවත්වත් නෙවෙයි. ලෝභ ද්වේෂ මෝහ හටගන්නේ තමන්ගේ సంతානේ. ඒ ලෝභ ද්වේෂ මෝහ හටගන්න හේතු වෙන්නේ ඒවා ගැන තියෙන නොදන්නාකම. මොනවා ගැනද මේ පංච උපාදානස්කන්ධය ගැන තියෙන දන්නේ නැතිකම. අන්නේ දන්නේ නැතිකම හින්දා අපි මේ මේ දේවල් සත්ත්ව පුද්ගල සංඥා වශයෙන් අරගෙන මේ මේ පුද්ගලයා මේ දේ කරාය මේ මේ පුද්ගලයා මෙහෙම කරනවාය අන්න එහෙම දැනෙන ස්වභාවයක් දැනෙන ගතියක් අපිට තියෙනවා. ඒක දැන් මේ කිව්වට එහෙම එකක් නෙවෙයි කියලා කිව්වට ඒක පිළිගන්න අපි ලෑස්ති නැහැ. මම දැන් කිව්වොත් එකපාරටම සත්වයේ පුද්ගලයෙක් නෑ කියලා හාමුදුරන්ට ටිකක් හාමුදුරන් මොකක් හරි වැරදිලා වගේ ඔළුවත් එක්ක නරක වෙලා වගේ අපිට පේන්නේ මේ කතා කරනව සත්වයා ඉද්දි මේ පුද්ගලයා ඉද්දි මාත් එක්ක ගනුදෙනු කරන පුද්ගලයා ඉද්දි මේ මොකද්ද මේ මෙහෙම එකක් නෑ කියලා මේ කියන්නේ මොකද්ද කියලා තමයි අපිට හිතෙන්නේ. ඉතින් මේ ගැන නුවණින් විමසන කෙනෙකුට තමයි පංච පාදානස්කන්ධයක හට ගැනීමක් මිසක්කා හේතු අනුව සකස් වීමක් මිසක්කා මෙතන මෙහෙම දෙයක් නැති බව තේරෙන්නේ. ඉතින් අන්න ඒක තේරුම් ගැනීම සඳහා යමක වටිනාකමක් තියනවද නැද්ද කියලා තේරුම් ගන්න මොකද කරන්න ඕනේ? ඒක වටින දෙයක්ද නැද්ද කියලා බලා ගන්න මොකද කරන්න ඕනේ? ඒක අරගෙන හොඳින් පිරික්සලා බලන්න ඕනේ. හොඳින් පිරික්සලා බලන්න ඕනේ. අන්නේ හොඳින් පිරික්සලා බැලීමෙන් තමයි ඒකේ වටිනාකමක් තියෙනවද නැද්ද කියලා තේරෙන්නේ. ඉතින් අන්න ඒකට තමයි මේ මහා චත්තාලේ සාකාර වශයෙන් ආකාර 40ක් වශයෙන් පංච උපාදානස්කන්ධය පිළිබඳව මෙනෙහි කිරීම අද අපි සාකච්ඡා කරන්නේ මේ පංච උපාදානස්කන්ධය අසාරකතෝ මේක හරු දෙයක් වශයෙන් ගන්න පුළුවන්කමක් නැහැ කියලා මෙනෙහි කරන්නටයි මේ මේ මෙනෙහි කරන ආකාරය තමයි අද දවසේ සාකච්ඡා කරන්නේ. මේක තමයි 26 වෙනි ක්‍රමවේදය. මේ තියෙන සරු දෙයක් නොවේය කියලා මෙනෙහි කිරීම තමයි 26 වෙනි ක්‍රමවේදය. 26 වෙනි භාවනා වාක්‍යය. එතකොට තුනත් මේ කවුරු හරි කෙනෙක් වටින ගහක් කපනවා. වටින ගහක් කාට හරි හම්බුනහම මේකේ ලී ටික ඉරනවා. හරිද? දැන් අපිට ගිහිල්ලා ඒ ලී ටික අරන් එන්න කිව්වහම කැමති කොටසක් ගන්න කිව්වහම එළය කොටසේ ටික හරය මොකක්ද කියන මේ නේද මේකේ අරටුව කොටස තියලා එලේ කොටසේ ටික අරගෙන එනවද අපි? නේද කවදාකවත් එහෙම කරන්නේ නෑ එහෙම කරන්නේ නෑ අරටුවත් එක තිබ්බ කොටසයි අරගෙන එන්නේ. ඒ කියන්නේ වටිනාකම තියෙන්නේ ඇයි දන්නේ එලේ කොටස අරගෙන එන්නේ නැත්තේ? ඒක ඉක්මනට දිරලා යනවා. ඉක්මනට යමක් දිරනවා නම් ඉක්මනට යමක් වෙනස් වෙනවා නම් ඉක්මනට යමක් වෙනස් ස්වභාවයකට පත් වෙනවා නම් ඒක එහෙනම් වටින්නේ වටින්නේ නැහැ. නේද? ඉක්මනට යමක් දිරනවා නම් ඉක්මනට යමක් වෙනස් වෙනවා නම් ඉක්මනට යමක් පළදු වෙනවා නම් ඉක්මනට යමක් වෙනස් ස්වභාවයකට පත් වෙනවා නම් ඒක වටින්නේ ඒක වටින්නේ නැහැ. එහෙනම් අන්න ඒ වගේ වෙනස් නොවන දෙයක් තියෙනවා නම් ඒක තමයි ඒක තමයි වටින්නේ. නේද? සරු නෑ කියන්නේ ඒකයි. එතකොට අපි සාකච්ඡා කරලා තියෙන ඔය කලිනුත් යම් කිසි කෙනෙක් හැබැයි අරටුව කියලා හිතලා හරිද රැවටිලා මේ කොටස තමයි හයියලී ටික කියලා එලේ උස්සන් එන්න පුළුවන් දෙයි. ආන් එහෙම කෙනෙක් නම් අරන් ගියේ. ඇයි ඒ? දන්නේ නැති හින්දා. එයාට හඳුනා ගන්න බෑ. එයාගේ මනසට හඳුනා ගන්න බෑ. මේක තමයි එයා රැවටිලා අරටුවක් කියලා හිතාගෙන අරගෙන එන්නේ එළිය කොටස. අන්න ඒ වගේ වැරදීමක් වුණොත් නම් ගන්නෙම ඒක. නේද? වැරදීමක් වුණොත් නම් ගන්නෙම ඒක. වෙනස් වෙන දේ වෙනස් වෙන්නේ නැහැ කියලා පළුදු වෙන දේ පළුදු වෙන්නේ නැහැ කියලා අපේ අපිට දැනුම තියෙනවා නම් අදහසක් තියෙනවා නම් ඒ වගේ දැනුමක් නම් අපිට තියෙන්නේ නේද? එහෙනම් වැරදීමක් ඒක. අපි කියනවා වෙනස් වෙන්නේ නැහැ කියලා. හොඳයි. මම අහනවා මේ අත්ංගෙන් අපේ ශරීරය වෙනස් නොවි කොච්චර වෙලා තියෙනවද? ඒක මොකක්වත් නෑ. මේ දැන් තියෙන විදිහ නෙවෙයි තව චුට්ටකින්. මේ දැන් තියෙන විදිහ නෙවෙයි තව චුට්ටකින්. විතක අපිව මෙහෙම හිටියට එකපාරටම කැරකිල්ලක් ඇදලා වගේ කලන්තයක් දාලා වගේ අත් දෙක කකුල් දෙකයි පණ යන පණ නැති වෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවද නැද්ද? අංශ භාගයක් වගේ හැදෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවද නැද්ද? එහෙනම් හදිස්සියෙම මහ ලොකු වෙනසක් වෙන්න පුළුවන්. ඉඩ තියෙනවා. නේද? අද දවල්ේ අපි ආහාරයට ගත දෙයක් තියෙනවා නම් ඊයේ දවල්ේ ආහාරයට ගත දෙයක් තියෙනවා නම් ඒවා කොහොම ඒවා හින්දාම ශරීරයේ පොඩි අමියාවක් ඇති වුණා නම් ඇති නේද මරණය පවා ගන්න ආහාරයක් ඉඳපවා මරණයකටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි නොයේ රෝග හැදෙන්න පුළුවන්කම තියෙනවා. සිහිය නැති වෙන්න සිහිය විකල් වෙන්න පුළුවන්කම තියෙනවා. නේද? මේ මොහොතේ කොහරි පොඩ්ඩක් වැදුනොත් එහෙම ලේ ගලාගෙන ගිහිල්ලා මේක විනාශ වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ මේ ශරීරය ඉක්මනට වෙනස් වෙන ස්වභාවය තියෙනවද නැද්ද? එහෙනම් මේ ශරීරය නැත්නම් මේ රූපය කියන ඒවා අරටුවද එළයද? එළය. නේද? එළය වගේ මේක හැම වෙලේම මේක දැන් එළ එළ එළයෙන් මොන හරි හැදුවොත් අපි හිතමුකෝ නේද ගහක තියෙන අරටුව නැතුව එළයෙන් මොන හරි හැදුවොත් ඒකට හොඳ තින්තක් ගන්න ඕනේ. ඒකට ඉක්මනට හැම වෙලේම මේක නඩත්තු කරන්න ඕනේ. නේද? හැම වෙලේම මේක මේ එක් දිනනාදකයේ බල බල නේද අර දවාරස්සකයක් ගාලා අතින්තක් ගාලා තෙමෙන්න දෙන්නේ නැතුව නේද? ගුල්ලෝ ගහන්න දෙන්නේ නැතුව ගොඩ පරිස්සම් කරන් දෙනවා. නේද? අත හයිය හයිය වැඩකට පාවිච්චි කරන්නත් හයිය වැඩකට පාවිච්චි කරන්නත් බෑ. ඒ වගේ මේ ශරීරයත් හරියට පරිස්සම් කරන්න වෙලාද නැද්ද? නේද? සමහර වෙලාවට අපි හයියෙන් හයියෙන් මොන හරි වැඩක් කරන්න ගියොත් එහෙම ඉක්මනට මොන හරි කරදරයක් වෙනවා. නේද? එතකොට හයිය වැඩ කර මේක පාවිච්චි කරන්න හයියෙන් හප්ප ගන්නවත් බැරි ඒක කොහොමද හයියෙන් පහිය වැඩ පාවිච්චි කරන්නේ? මේක හයියෙන් දෙයක් කරලා මේක හැප්පුණොත් එහෙම මේක තැලිලා පොඩි වෙලා යනවා. දවසක් පුරාවට ලොකු වැඩක් කරොත් එහෙම දවස් දෙක තුනක් නැගිට ගන්න බැරුව යනවා. එහෙනම් මේ ශරීරය කියලා ගත්තාම මේක හැම වෙලෙම අනිත් එක දිරනවා, වෙනස් වෙනවා, paludu වෙනවා. මේක අර අර දව ආරක්ෂක ගන්න ඕනේ, තින්ත ගන්න ඕනේ වගේ මේක හරියට පරිස්සම් කරන්න වෙනවා. නේද? හරියට පරිස්සම් කරන්න වෙලා. අනිත් එක එක ඒවා කරන්න වෙලා මේක පවත් ගන්න කන්න දෙන්න ඕනේ, බොන්න දෙන්න ඕනේ, නේද? නාවන්න ඕනේ, තෙල් ගන්න ඕනේ. නේද? හ්ම් එක එක ඒවා කරන්න ඕනේ මේක පරිස්සම් කරගන්න. එහෙමනම් මේ ශරීරයේ හින්දා පුදුම වදයක් තියෙනවා. හවුද නැද්ද? මේ ශරීරයේ හින්දා පුදුම වදයක් තියෙනවා. ඒකෙන්ද අපි දන්න දවසේ ඉඳලා මේ වගේ ශරීරයක් අරගෙන මේකත් එක්ක වද විඳිනවා විඳින්න උයන්නේ මොකටද නේද හම්බ කරන්නේ මොකටද ගෙවල් හදන්නේ මොකටද ඇත්තටම ගෙයක් ඇයි ශරීරය තියන්න නේද ගෙයක් වෙන මොකටවත් නෙවෙයි නේද නැත්නම් ඉඩමක් විතරක් තිබ්බනම් ඉන්න තැනක් තියෙනවා ශරීරේ පරිස්සමට තියන්න වහලයක් හදන්න ඕනේ අවුව වැටෙන්නේ නැතුව බෑ නේද ඈ අවු වැටිලත් බෑ රස වැටිලත් බෑ නේද මොකක්වත් නැතුව නේද මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා කරගන්න ඕනේ සීතලෙන් උෂ්ණෙන් ආරක්ෂා කරගන්න ගියක් හදන්න වෙලා අපිට මේ ශරීරයේ තියන්න එක්ක හදන්න වෙලා ඊට ඒ මදුරට මේකට උයලා දෙන්න වෙලා කරන්ට මේකට වතුර දාන්න වෙලා මේක නාවන්න වෙලා මේකට සාතු සප්පායම් කරන්න වෙලා මේකුත් දේවල් සිද්ධ කරන්න සිද්ධ වෙලා ඉතින් එහෙමනම් අපිට තේරෙන්න ඕනේ මේක හරයක් නෙවෙයි නේද? එහෙම කරලා අන්තිමට මොකද කරන්නේ? දෙන්න දින වද ටික ඔක්කොම දෙනවා. අත් දිගාරින්න බෑ, කකුල් දිගාරින්න බෑ, කොන්ද දිගාරින්න බෑ නේද? හ්ම්. ඉතින් මේ වගේ දෙන්න තියෙන වද ටික ඔක්කොම දෙනවා අන්තිමට හරහා දාලා ඇඳන් වල තියලා තියෙනවා. නැගිට ගන්නවත් බෑ. ඉතින් කවුරු හරි ඕනේ කවන්න කවුරු හරි ඕනේ පොවන්න කවුරු හරි ඕනේ නාවන්න කවුරු හරි ඕනේ මේ විදිහට නේද පොඩි කාලෙත් එහෙමද නැද්ද ඉපදිච්ච දවසේ ඉඳන් සෑහෙන කාලයක් යනකනුත් එහෙමයි අන්තිම කාලෙත් එහෙම පොඩි කාලේ ගමන්නේ උස්සලා ගන්නවත් පුළුවන්. වයසට ගියා ගොස් දෙන්නේකවත් ඕනේ. අල්ල එහාට ගහට පෙරලන්න වෙලාවකට. නේද? ඉතින් මේ වගේ தත්වයන් යටතේ තමයි අපිට මේ වගේ මේ ශරීරය ශරීරය ගත්තොත් කොනකින්දන් ඒකේ ඇති සරුවි කියලා අල්ලගන්න පුළුවන් දෙයක් නැත්තේ නෑ. මගේ ශරීරය වගේමයි අනුන්ගේ ශරීරත්. ඒවත් එහෙමයි. ඒ විදිහට මම මේ අත්ංගෙන් අහනවා ශරීරය ගැන කතා කරොත් දැන් සඳුන් ගහට ඇයි වටිනාකම? ආ සුවඳ හින්දා. නේද? ලෝකේ නොයේකු ගඳ සාක වර්ග තියෙනවා. පැත්තේ තිබ්බොත් ගඳයි. එතකොට වටිනාකම සුවඳ දෙයට. එතකොට ශරීරය කොහොමද දන්නේ? නේද? හරි. ඊළඟට නේද? පිච්ච මලුයි අර කල්දාසු මලුයි කියන දෙක ගත්තාම මේ සික්මන්ට බලන්නේ පිච්ච මල දිහා. කල්දාසු මලත් ලස්සනයි. නේද? නමුත් පිච්ච මලට උත්තර කැමතියි. ඒක සුවඳ හින්දා. ඒක ලෝකයේ සුවඳ දේවල් වලට වටිනාකමක් තියෙනවා. සුවඳ දේවල් හොඳයි. ශරීරය බොහොම දුගඳයි. දුගද විතරක් නෙවෙයි ලෝකේ නොපිරිකුල් දේවල් වලින් සකස් වෙච්ච දේවල් වලට වටිනාකමක් තියෙනවා. මුතු වටිනවා. හතරම් වටිනවා. නේද? මැටි වලින් හිටම් පිළිම තියෙනවා. ඒවත් වටිනවා. මැටිත් වටිනවා වෙලාවකට. ඒක මොකද පිළිකුල් නැහැ. අතින් අල්ලන්න පුළුවන්. දැන් බත් කන්න පිඟාන හදා ගන්නවා මැටි වලින්. ඉතින් ඔය කෙහෙල් කොළ වෙනුවට කාගේ හරි මැරිච්ච කෙනෙක්ගේ හමක් වේලවා ගන්න බැරි අය බත් කන්න. පුළුවන්ද එහෙම? බෑ. අප්‍රසන්නයි නේද? වෙන කෙනෙක් අතින් ඇල්ලුවොත් අප්‍රසන්නයි. යකඩ හැන්ද වටිනවා අපේ අතට වැඩිය. ඒක තමයි අර හැන්දෙන් අල්ලලා දෙන්නේ. කඩේකට ගියාම මොන හරි ගන්න ගියාම හැන්දෙන් අල්ලලා දෙන්නේ. ඒකින්ද. ඒ කියන්නේ මේ අපේ ශරීර හැදිලා තියෙන වස්තුන් වලට වටිනාකම ඇලී මස් නහර ඇට ඇට මිදුළු ආදී ඔක්කොම අප්‍රසන්න දුගඳ පිළිකුල් දේවල්. එහෙම බලපුවහම මේ ශරීරය කියන්නේ අනුන්ගේ ශරීර කියන්නේ සරු දේවල් නෙවෙයි මේ ලෝකේ. හරි? ඒක નિසරු දේ තමයි අපි අපේ මනසට ඒ වුණාට දැනෙන්නේ මොකද්ද? සුන්දරයි, ප්‍රියයි, මధుරයි, ලස්සනයි නේද? ප්‍රසන්නයි කියලා මේ කුණු ශරීරය දැනෙනවා. එතකොට ආන්ගේ කියන තමයි මේ ශරීර කෙරෙහි ලෝභ ඇතිවන්නේ. හරි. ඊළඟ කාරණාව තමයි වේදනාව කියන එක. වේදනාව කියලා ගත්තොත් එහෙම මේ වේදනාව සරුද નિසරුද කියලා අපි බලා ගන්න ඕනේ. සරුද નિසරුද කියලා බලන්න සරුදයක් නම් එක දිගට තියාගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අපේ ශරීරයේ නොයෙකුත් ආකාරයේ වේදනාවන් හටගන්නවා ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් වල. නේද? ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් වලින් චක්කු සම්පස්සජ, ශෝක සෝත සම්පස්සජ, ගහන සම්පස්සජ මේ විදිහට. මේ ඇතිවෙන එක වේදනාවක්වත් සැප වේදනා අපේ පරම බලාපොරොත්තු සැප වේදනා ඇති කර ගැනීම හැම වෙලේම අදහස් තියෙන්නේ නිදා ගන්න ගියත් සැපයි නම් හොඳයි කතා කරන්න ගියත් සැපයි නම් හොඳයි මොනවා කරත් සැපයි නම් බොහොම හොඳයි එහෙනම් සැප වේදනා හදා ගැනීමේ බලාපොරොත්තුවෙන් අපි ජීවිතේ ගෙවන්නේ එතකොට අපිට උපදිනා වූ සැප වේදනාවක් තියෙනවා නම් ඒ සැප වේදනාව මට වෙනස් වෙන්න දෙන්නේ නැතුව නවත්ත ගන්න එහෙම පුළුවන්කම තියනවාද මං ගොඩ මහන්සියලා සැප වේදනාවක් උපදවා ගත්තා ආන්ගේ සැප වේදනාව උපදින සැප වේදනාව මට වෙනස් වෙන්න දෙන්නේ නැතුව නවත්ත ගන්න පුළුවන්ද පින්නන්දි වේදනාව ගැන මෙනෙහි කරන කෙනාට මේක සරුදයක්ද කියලා බලන්න සරු දෙයක් නම් අපිට අවශ්‍ය විදිහට සකස් කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. සරු දෙයක් නම් හොඳ පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයා අපි හිතමු බොහෝම පොඩි වෙලාවක් සත්පුරුෂව ඉඳලා එතන ඉඳන් දිගටම එයා අසත්පුරුෂ වැඩ කරනවා. ආයෙ ඇවිල්ලා අනේ නෑ මං ආයෙ කවදාකවත් නරක වැඩ කරන්නේ නෑ කියලා. හරිද අපිට කියලා පොඩි වෙලාවයි ආයෙ ඉන්නේ. දරුවෙක් හිතන්නකෝ එයා කීකරුව ඉන්නේ පොඩි වෙලාවක්. කීකරුව චූටි වෙලාවක් ඉඳලා ඒ එක දිගට දඟ වැඩ කරනවා නම් එක දිගට නරක වැඩ කරනවා නම් කියන දේ අහන්නේ නැත්නම් අනිත් අයට විද්දන වැඩ කරනවා නම් අපි යාගෙන මොකක්ද කියන්නේ? යා හොඳ හොඳ ළමයෙක්ද නැත්නම් નિසරු ළමයෙක්ද? සරු ළමයෙක්ද નિසරු ළමයෙක්ද? අපි කියන යා નિසරුයි සරු නෑ, වැඩක් නෑ, වටිනාකමක් නෑ. නේද? කිසිම වටිනාකමක් නෑ කියලා. අපේ ශරීරය ආශ්‍රය කරගෙන අපිට සැප වේදනා, දුක් වේදනා ඇති වෙනවා. නේද? බලන්න වැඩිපුර ඇති වෙන්නේ සැප වේදනාව දුක් වේදනාව කියලා. ඒ අපි මොනවා හරි දෙයක් පසුපස්සේ හඹාගෙන යනවා පින්නත් මම ඔයිට කලිනුත් කිව්වා මතකද? මොකද මේ මේ භාවනා වාක්‍ය ටික අපි සාකච්ඡා කරනකොට දැන් දුක්ඛතෝ කියලා කියන්න තියෙනවා නම් ඒ දුක්ඛතෝ කියන කොටසේ හැම එකටම මේ දුක ගැන දුක් ස්වභාවය ගැන කතා කරන්න වෙනවා. ඒතර වේදනාව ගත්තාම මේ බලන්න වේදනාව ගත්තාම අපි මොහොතකට හිතලා බලන්න සිද්ධ වෙන සිද්ධිය පිළිබඳව දැන් මොන හරි දෙයක් මොන හරි දෙයක් කරන දෙයක් දැන් අපි අපි ගිමුකෝ කැම කණ්ඩ මොන හරි මොන මං කැමති කැම જાතියක් කණ්ඩ හිතුණා කියලා හිතිච්ච වෙලාවෙ ඉඳන් ඒ කැම හම් වෙනකන් ඇති වෙන්නේ සැප වේදනාවද දුක් වේදනාවද දුක් වේදනාවද නේද ඊට පස්සේ ඒ කෑම කොහොම හරි හොයාගෙන සකස් කරලා ඔක්කොම කරලා දිවේ ගෑවෙනකොට මේ කන වේලාවේ මෙතන දිවේ ගෑවෙනකොට සැප වේදනාව. නේද? ඊට පස්සේ එතනින් පල්ලෙහාට ගිය වෙලාවේ ඉඳන් දිගටම ආය දුක් වේදනාව. කවුරු හරි කෙනෙක් දකින්න ඕන කියලා කැමති කෙනෙක් දකින්න ඕන කියලා හිතුවා කියන්නේ. හිතිච්ච වෙලාවේ ඉඳන් දකින්න වෙලාව දක්වාම ඇති වෙන්නේ දුක් වේදනා ගොඩක්. නේද? එතකොට ඒ මේ මට හම්බෙලා මට උරුම වෙලා තියෙන මේ ශාරීරික ස්වභාවය. හිතේ ස්වභාවය. ඊට පස්සේ ඒ කෙනාව මුණ ගැහිච්ච වෙලාවේ මට ඇති වෙන්නේ සැප වේදනා. ඊට පස්සේ සමහර මුණ ගැහිලා විනාඩි දෙකක් යන ඉස්සෙල්ලා එයා මොන හරි වචනයක් කිව්වොත් අපරාධය ආවේ කියලා හිතනවා. එහෙනම් එතනත් දුක් වේදනා පොඩි වැරදීමක් වෙච්ච ගමන්. ඊළඟට එතනින් මෙහා ආපහු එන්න ගියාම දිගටම දුක් වේදනා. එතකොට දැන් ඔන්න තියෙනවා දුක් වේදනා જાතියකුයි සැප වේදනා જાතියකුයි ආය දුක් වේදනා වගේ. ඒ වැඩිපුර තියෙන්නේ දුක් වේදනා ඒවා පීඩාකාරී දේවල් වැඩියෙන් පීඩාකාරී දේවල් නම් තියෙන්නේ ඒක සරු දෙයක්ද නිසරු දෙයක්ද? ඒක නිසරු දෙයක් ඒක අල්ලගන්න ඕන එකක් නෙමෙයි ඇල්ලුවොත් ඉවරයි. වැඩියෙන් තියෙන්නේ පීඩාකාරී දේවල් නම් ඒක ඒක නිසරු දෙයක්. ඊළඟටත් මේ බලන්න ඒ ඇති වෙන වේදනා ඒ ඇති වෙන වේදනාවලුත් අපි බලන්න ඕනේ ඒ ඇති වෙන වේදනාවලුත් සැපයි කියලා මට දැනෙන්නේ වැරදීමක් හින්දා මම ඔක හැමදාම කියනවා මේ ටික හොඳට තේරුම් ගන්න ඕනේ මේ බලන්න සත්පුරුෂයෙක් ඉන්නවා සත්පුරුෂයෙක් ඉන්නවා මේ සත්පුරුෂයා හෝ අසත්පුරුෂයා අපි හිතමුකෝ අසත්පුරුෂයෙක් ඉන්නවා එයා ගැන අපි හිතාගෙන ඉන්නේ සත්පුරුෂයෙක් කියලා. හරිද? දැන් වැරදිලා ඉන්නේ මම. මට මේ තියෙන වැරදීම හින්දා මට ඇති වෙන්නේ අරයා දැක්කහම දැන් අසත්පුරුෂයෙක් දැක්කහම ඇති වෙන්න ඕනේ කලකිරීමේ හැඟීමක්. අපෝ වැඩ නැහැ කියලා. සත්පුරුෂයෙක් දැක්කහම ඇති වෙන්න ඕනේ සතුටක්. එතකොට අසත්පුරුෂයෙක් දැක්කම ඇති වෙන්න ඕනේ කලකිරීමක් සත්පුරුෂයෙක් දැක්කම ඇති වෙන්න ඕනේ සතුටක් අසත්පුරුෂයා දැකලා මං දන්නේ නැතුව සත්පුරුෂ කියලා හිතනවා නේද වෙන්න ඕන දේ තමයි අසත්පුරුෂයා දැක්කම කලකිරීමක් ඇති වෙන්න ඕන එක ඒකට වෙන්නේ මොකද්ද සතුටක් ඇති වෙනවා නේද හා දැන් හොඳට පිරුණු වෙච්ච ගඳ දැනෙන්නේ නැති වෙන්න වෑංජනයක් දාලා වාදනයකට දාලා වහලා තියෙනවා. පෙනුමට ලස්සනට තියෙනවා. හරි. දැන් මට මේ මේ ව්‍යංජනයේ හින්දා පැහැදිලිවම පිළිමු වෙලා තියෙන්නේ පරණ එකක්. මේකින්ද මට ඇති වෙන්න ඕනේ කලකිරීමක්ද සතුටක්ද? කලකිරීමක් ඇති වෙන්න ඕනේ. නමුත් ඇති වෙන්නේ සතුටක්. ඇරලා බලනකම් ඇති වෙන්නේ <laughs> සතුටක්. ඒ සතුට හරියටද එතකොට? ඒ සතුට වැරදියක්. ඒ ඒ සතුට මට ඇති වෙන්නේ දන්නේ දන්නේ නැතිකම හින්දා. ඇතුලේ තියෙන කුණු වෙච්ච දේවල් වගේ පිටින් පෙනුමට මං හිතුවා නේද හොඳ භාජනයක දාලා තියෙන හින්දා මං හිතුවා හොඳටම හොඳ දෙයක් කියලා. ඒ වගේ තමයි මේ ශරීරය. හරිද? මේ ශරීර ආදිය හින්දා ඇතිවන වේදනාවල් තියෙනවා නම් සැපයි කියලා දැනෙන වේදනාවල් තියෙනවා නම් ඒව ඇති වෙන්නේ ඒ සැපයි කියලා දැනෙච්ච වේදනාවල් ටික ඇති වෙන්නේ වැරදීමක්. හරිද? වැරදීමක් හින්දා. රාග ආදී කෙලෙස් ධර්ම හින්දා මිනිස්සුන්ට සැප වේදනා ඇති වෙන්නේ ශරීර වරදවා ගන්නා හින්දා මේ පිළිකුල් ඊතා දුගඳ ඊතා දුගඳ ඊතා අප්‍රසන්න ස්වභාවයේ තියෙන වස්තුන් පිළිබඳව සැපයි කියලා අත තියෙන මාත්‍රයේ සැපයි කියලා ඇති වෙන්නේ පින්නත් නේ ශරීරයක් ස්පර්ශ කරන මාත්‍රයේ ධම්ම සැපයි සැපයි කියලා අදහසක් ඇති වෙන්නේ ඒ සැපයක් දැනෙන්නේ වැරදීමක් හින්දා කියන එක තේරුම් ගන්න ඕනේ හරි? ඒක වැරදීමක් නේද? එහෙනම් දැන් සැප වේදනා දුක් වේදනා ගොඩායි සැප වේදනා ටිකයි අය දුක් වේදනාවක් නෑ. හැබැයි අර තියෙන සැප වේදනාවත් බලනකොට මොකක් හින්දාද? වැරදීමක් හින්දා. වැරදීමක් ඇති හින්දා ආය තියෙන සැප වේදනාව වගේ. එහෙනම් වේදනාව කියන එක පැහැදිලිවම සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කිව්වා. එහෙනම් වේදනාව සැපයි කියලා ගන්න පුළුවන්කම නෑ. මේ වේදනාව කියන එක පැහැදිලිවම දුක් උපදවන වැඩපිළිවෙලක්. එහෙනම් ඒක සරු දෙයක්ද નિසරු දෙයක්ද ඒක નિසරු දෙයක්. හරිද? ඊළඟට අපේ තියෙන මේ මතකය අපිට තියෙන යමක් කිව්වහම මතක් වෙනවා. දැන් මම අරලිය මල කිව්වහම මතක් වෙනවා. රෝස මල කිව්වහම මතක් වෙනවා. නේද? අම්මා කියනකොට මතක් වෙනවා. තාත්තා කියනකොට මතක් වෙනවා. ආන්ගේ සංඥාවලත් සමහර දේවල් හින්දා සමහර සංඥාවල් හින්දා මට මහා කරදරද නැද්ද? මතකයන් හින්දා කරදරද නැද්ද? අන්න හරි. නේද? අමතක කළ යුතු දේවල් මතක් කරන් හැදුවාට මතක් වෙන්නේ මේ අමතක වෙන්නේ නැහැ. මතක් කරගන්න ඕන දේවල් මතක් කරගන්න හැදුවාට මතක් වෙන්නේ නැහැ වෙලාවකට. නේද? ඒවා මට ඕනෑ විදිහට තියෙන ඒවා නෙවෙයි. සමහර දේවල් මතක් වුණාම රත් වීම, දැවීම, පිච්චීම ඇති වෙනවා. මම නවත්ත ගන්න හදුවා නවත්ත ගන්න පුළුවන්කම නැහැ. අනිත් එක සමහර දේවල් එක වෙලාවකට අඳුර ගන්න විදිහ නෙවෙයි මමම තව වෙලාවකට අඳුර ගන්නවා. එහෙනම් මේ සංඥාව කියන එකත් හැම වෙලෙම වෙනසකට භාජනය වෙනවා. වෙනසකට භාජනය වෙනවා එක විදිහට තියෙන්නේ නැහැ. එහෙනම් මගේ ළඟ විතරක් නෙවෙයි මම යම්කිසි කෙනෙක්ගේ මතකයන් යම්කිසි කෙනෙක් ගැන යම්කිසි කෙනෙක් ගැන යම්කිසි කෙනෙක්ගේ මතකයන් පිළිබඳ විශ්වාසයක් තියාගෙන මට සරුයි කියලා ගන්න පුළුවන්කම තියෙනවද වෙන කෙනෙකුගේ ඇයි ඒක කොහොම සැරෙන් සැරේ වෙනස් වෙනවා සමහර අයගේ මතකේ නැත්තරම නැති වෙලා යනවා මේ බලාගත්තත් බලාගෙන ඉන්න හොඳට මුණ දිහාත් බලනවා මොකක්වත් මතකේ නැති වෙලා යනවා අනිත් එක කොහොමද නැති වෙලා යනවා මරණයේදී මරණයෙන් මත්තේ මට ඒ ඒ අය කෙනෙක් මරණයටපත් වුණාට පස්සේ එයාගේ තිබ්බ සංඥා ස්කන්ධය එතන නේද පහළ වෙන්නේ නැහැ. එතකොට ඉතින් මම ඒ ගැන විශ්වාසයක් තියාගෙන හිටියා නම් එහෙම මට ඒ විශ්වාසයෙන් ඇති වැඩක් නෑ ඒක නැත්තටම නැති වෙලා යනවා. ඉතින් එහෙමනම් ඒ සංඥා ස්කන්ධය හැම වෙලෙම නැති වෙලා යන එකක්, අලුදු වෙන එකක්, වෙනස් වෙන එකක්, නවත්ත ගන්න බැරි එකක්. එහෙනම් ඒක සරු එකක් නෙවෙයි. ඊළඟට ආදරය, කරුණාව, මෛත්‍රිය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, තරහා, ගිජුකම, කෑදරකම ওই විදිහට අපිට දැනෙන අපේ හිතේ ඇතිවෙන එක එක එක එක වෙලාවට ඇතිවෙන සකස් වීම වලට කියනවා සංස්කාර කියලා දෙන්නේ. පංච උපාදානස්කන්ධේ සංස්කාර කියන්නේ අන්න ඒවට. හරි? අන්න ඒ සකස් වීම අපිම දන්නවා අපේ ජීවිතයේ ඒවා එකම විදිහට තියනවාද නිබඳව নিরතුරුව වෙනස්කට භාජනය වෙනවද එතකොට අපිට හොඳට අත්දැකීම් තියෙනවා අපේ හිතේම උපදින තරහ කායයකට මොකද වෙන්නේ දිය වෙලා වගේ යනවා කායයකට ආයතරය වැඩි වෙනවා නේද අපේ හිතේම උපදින ආදරය කායයකට කෙනෙක් කෙරෙහි අඩු වෙලා යනවා ආය වෙලාවකට ඒක වැඩි වෙලා යනවා නේද මට ඒක නවත්ත ගන්න මට ඒක හොඳ තත්ත්වයෙන් මෙන්න මේ විදිහට නවත්තනවා කියලා නවත්ත ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ මොනවා කරත් එහෙම එහෙම කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ එතකොට හැම වෙලේම වෙනස් වෙනවා නම් හරියට නිකන් අර ගහේ එළ එළ වගේ අරපු වගේ නෙවෙයි ඒවා තද නෑ මේ දැන් මම හිටියට මේ දැන් මම අපි වෙලාවකට දැන් දැන් බලන්න සම්පූර්ණයෙන්ම වෙන වෙන් වෙන වෙන් වෙලා ಜಾති ಜಾති දකින්නවත් එපා කියලා වෙන් වෙන තරුණ යුවලවල් ඉන්නේ. සසරවත් මගේ ඇහැට මුළු චියෙන්න එපා කියලා තමයි වෙන් වෙන්නේ. හැබැයි ඊට අවුරුද්දකට දෙකකට ඉස්සලා කොහොමද? එක දවසක් දැක්කේ නැත්තම් මැරෙනවා කියලා තමයි ඉන්නේ. නේද? බලන්න වෙන වෙනස මං කියන්නේ. එච්චර එහා වුණේ මේ පරිවර්තනය සිද්ධ වෙන්න මොහොතකට ඉස්සෙල්ලා සමහර විට. එකපාරටම වෙන දෙයක් ගැන වෙන වෙන යම් කිසි ආකාරයේ මේ වෙනස හිතේ නැගෙන ඒ ඇල්ම හිතේ හිතේ තියෙන කැමැත්ත ආදරය කියන එක එක ෂණයක මේ ෂණයේ තියෙන ඊළඟ ෂණයේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ කොච්චර දත්මිටිකාවක් බලෙන්වත් ඒක ආපහු ගෙන්නන්න බෑ. නේද? එතකොට අපිත් මේ ජීවත් වෙනවා තමයි එක එක්කෙනා ගැන විශ්වාසය තියාගෙන. හැබැයි එක මොහොතක විශ්වාසය කැඩෙන දෙයක් ඒ පැත්තෙන් වුණොත් එහෙම ඊට පස්සේ ලොකු දුකකටපත් වෙන්න වෙනවා. නේද? ඊට පස්සේ ලොකු කලකිරීමකටපත් වෙන්න වෙනවා. එතකොට මේ හිතවල ඇතිලා තියෙන මගේ පැත්තේ අනිත් පැත්තේ දෙපැත්තෙම හිතවල ඇති වෙන මේ සංස්කාරය කියන එක නේද හැම වෙලෙම වෙනස් වෙන හැම වෙලෙම paludu වෙන හැම දෙයලෙම නැති වෙන දෙයක්. අන්න ඒ වෙනස් වෙන paludu වෙන නැති වෙන දේ රත්තරන් වගේද නැත්නම් ඉමිටේෂන් වගේද? ඉමිටේෂන් වගේ. ඉතින් ඉමිටේෂන් තරු දෙයක්ද? නෑ. එහෙනම් ආදරය රත්තරන්ද? අපි හැබැයි කියන්නේ නම් නේද? ආදරය කරන අයට කියන්නේ නම් මොනවද කියලාද? නේද? දරුවන්ට රෙනේ ආදරය කරන දරුවන්ටත් කියන්නේ නේද? රත්තරන් කියලා කියන්නේ එහෙනම් වැරදිලාද නැද්ද? හොඳටම හොඳට වැරදිලා හැම වෙලෙම මේක වෙනසකට භාජනය වෙනවා. ඉතින් අන්න ඒ වගේ සංස්කාරයේ නේද? දැන් විඥානය ගත්තොත් එහෙම විඥානය කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන මේ දැනීම් මාත්‍රයටමයි විඥානය කියන්නේ. ඇහි ඇති වෙන පෙනීමේ දැනීම, කනේ ඇති වෙන ඇසීමේ දැනීම, නාසයේ ඇති වෙන ඒ විදිහට දැනීම් ටික. දැන් මට වටිනාකමක් තියෙන්නේ යමක් මට ඕන විදිහට තියාගන්න පුළුවන්. මං කියනවා මගේ මගේ ආයතනය කියලා කියනවා නේද? මගේ ආයතනයේ මට වටිනාකමක් තියෙන මේ ආයතනයේ දොරටුවෙන් ඇතුල් වෙන්න ඕන කවුරු කියන අයද? මගේ නම් ඒක. මට කවුරු හරි තැනක් තැනක මාව ලොකු මහත්තයා කරලා පත් කරලා. ඉතින් මම යවුවා. දැන් මං ඉන්නකොට මට කිසි දෙයක් පාලනය කරන්න බෑ. හරිද? මට ඕන විදිහට කවුරුත් එතන වැඩ කරන්නේ නැහැ නිකන් මට වෙලා තියෙන්නේ ඔහේ ඉන්න ඕම. හරි ආ ලොකු මහත්තයන් වෙලා ඉන්න අපි වැඩේ කරගන්නවා. කියලා වැඩ කරන කට්ටියක් ඉන්නේ කිසිම දෙයක් මට ඕන හැටියට කරගන්න බැයි නම් මට ඒ ආයතනෙන් ඇති වටිනාකම නැහැ. නේද? ඒ වගේ අපිට තියෙන එක ආයතනයක් තමයි කන. එක ආයතනයක් තමයි ඇහැ. එක ආයතනයක් තමයි නාසය. හරිද? කනේ වැඩ මට ඕන හැටියටද? <laughs> එයා ඕන එකක් අහනවා එපා එකක් අහනවා යාට. ඇහි වැඩමට ඕන හැටියටද බලපුවාම මම ඕන දේවල් ටික බලන්න කියලා ඕන එකක් පේනවා එපා එකක් පේනවා. නේද? එතකොට චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගහන විඤ්ඤාණ, ජීව විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන ඔක්කොම එහෙමයි. ඒ එකක්වත් අපිට ඕන හැටියට පේන්නේ දැනෙන්නේ නැහැ. ඒවා හැම වෙලෙම වෙනස් වෙන ස්වරූපේ තියෙන්නේ ඒවා එක දිගට ස්ථිර වශයෙන් පවත් ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙනම් ඒක සරු දෙයක්ද නිසරු දෙයක්ද? ඔන්න ඔය විදිහට පහම අරගෙන හොඳට මෙනෙහි කරන්න ඕනේ මේවා මට ඕන විදිහට සරු විදිහට ගන්න පුළුවන් දේවල්. මේවා ගැනීමෙන් අනිත් එක සිද්ධ වෙලා තියෙන්නේ මේවා සරු විදිහට ගැනීමෙන් අකටයුත්තක්මයි. නේද? සාරයක් කියලා ගන්න බෑ. අපි මේ ජීවත් වෙනකන් ඉපදිලා ඉපදිලා ජීවිතේ ගෙනියනවා කියලා ජීවත් වෙනකන් අපේ වටේ තියෙන දේවල් ටිකත් එක්ක අපි නේද ගනුදෙනු කර කර මේ ළඟ තියෙන පොඩි දේවල් ටිකක් එක්ක ඒවා හොඳම දේවල් කියලා හිතාගෙන ඒවත් එක්ක ගනුදෙනු කර කර ජීවත් වෙනවා පින්නත් නේද අන්තිමට මොකද වෙන්නේ මැරෙන්න ගිහින් දැන් ඉන්නවා හරිද ඇහැ පේන්නේ නැතුව යාගෙන ඇවිල්ලා කන් අගුල් වෙනවා වගේ ඇතුළට හිර වෙලා හරිද? මේ වගේ නොයේකුත් දේවල් වෙලා කියලා හිතන්නකෝ. නමුත් කිසිමම දෙයකින් අර වගේ වෙලාවක අසරණම අසරණ තත්ත්වයටපත් වෙනවා. මම වටේ පිටේ හම්බ කරපු ධනය, බලය, නිලය, ශක්තියින් මොනවා හරි තියෙනවා නම් මම සකස් කරගත්ත එකතු කරගත්ත බැංකු පොත්වල තියෙන සල්ලි හරි ඒ කාටවත්වත් අපිව નિවර්දි කරන්න පුළුවන්ද? අපිව ආයතරයක් පනවපද්දවන්න පුළුවන්ද? අසරණභාවයෙන් අතමුදවන්න පුළුවන්කම තියෙනවා. එහෙම එකක් ඇත්තේම නැහැ. එතකොට මං අන්තිමට තනි වෙනවාම නේද? මං අන්තිමට තනි වෙනවා. හරිද වචනේ? හරි කියලා තමයි කියන්නේ. මං අහනවා අන්තිමට විතරද තනි වෙන්නේ දැන් කොහොමද දන්නේ නැහැ අපි ගියා අන්තිමට තනි වෙනවා කියලා දැන් බලන්න පින්නත් නේ දැනටත් මේ කාරණාව අපි හැම වෙලේම මතක තියාගන්න ඕන කාරණාවක් මේ භාවනාවලදී විශේෂයෙන්ම අපේ හිත පංච උපාදානස්කන්ධයෙන් ගලවා ගැනීම සඳහා පොඩි කාලේ ඉඳන් ඔය හිතවලට හොඳට රිදෙන තැන් තියෙනවද නැද්ද නේද හොඳට රිදෙන තැන් මට හොඳට දැනෙනවා හොඳට හොඳට දැවෙන, තැවෙන, රිදෙන තැන් තියෙනවා. මේ ඒවා කවුරු හරි අඳුරගත්තත් දන්නේ මාත් එක්ක එකතු වෙලා උදව් කරලා මට. ඒවා කවුරු ආනේ මේ වාර රිදෙනව නේද? මේක මෙහෙම කරමු, මේක මෙහෙම කරමු කියලා. කාට හරි පුළුවන් දේවා අයින් කරන්න මට උදව් කරන්න. බෑ නේද? අනුමාන කරගෙන උදව් කරන අය කීප දෙනෙක් ඉන්නවා. නමුත් එයාලා හින්දාත් මොකද වෙන්නේ? එයාලා මාව හඹාගෙන එන්නෙත් එනවා නම් හිත නේ මං ආව සතුටෙන් පියන්නම් කියාගෙන එනවා නම් ඒ එන්නෙත් මොකටද? මගේ පසුබස හඹාගෙන මාව සනසවන්න කියාගෙන එන්නේ එන්නේ මොකටද? ඒ අයට සැනසෙන්න, ඒ අයට සැනසෙන්න. නේද? හැම වෙලේම කියන්නේ මොකද්ද එන කෙනෙක් ඉන්නවා නම් මං ඔහෙට ආදරේ නම් ඔහෙත් මට ආදරේ වෙන්න ඕනේ. ඒක පාස්තිකව ආදරය කරපුවා එහෙම ඉන්නවද? ආ මට කවුරුත් මට මට ඔය පැත්තෙන් කිසිම ආදරයක් ඕනේ නැහැ. හැබැයි මම ඔය කට්ටියට ආදරේ. එහෙම කවුරු හරි ඉන්නවද? ඇයි නැහැ කියන්නේ? මහා බුද්ධත්වයන්න් වහන්සේ අපි ඔක්කොටම බොහෝම ඒ ආදරය විසිරීලා ගියා ලෝකෙට මෙතකොට ඒක මෛත්‍රියක් බවට මෛත්‍රියක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ අපෙන් මොකවත්වත් බලාපොරොත්තු වුණාද? හැබැයි අපි වෙනුවෙන් කොච්චර දෙයක් කරාද? නේද? අදටත් අපිට කතා බහ කරන්න තියෙන එකම නේද? මේ හිත සනසවා ගන්න තියෙන එකම ධර්මය මේ උතුම් ධර්මය විතරයි. එතකොට උන්වහන්සේ ඇරෙන්න වෙන කාටවත් අපිට ඇති ආදරය නෑ තියෙන්නේ ගනුදෙනුවක් විතරයි. ගනුදෙනු නැතුව ගනු විතරක් නෑ. නේද? දෙනු විතරකුත් නෑ, අපිත් නෑ, දෙනු විතරක් නෑ. අපිත් මොනවද දෙනවා නම් දෙන්නේ? කාට හරි කරුණාවෙන් මෛත්‍රියෙන් කතා කරන්නේම කරුණාවෙන් මෛත්‍රියෙන් අනිත් පැත්තට නේද? අනිත් පැත්තට වචනයක් හරි එයත් මම කරුණාවෙන් මෛත්‍රියෙන් කතා කරන අනිත් පැත්තෙන් මට කරුණාවෙන් මෛත්‍රියෙන් කතා කරයි කියලාමයි. වැඩියෙන්ම නීති දාලා තියෙන කාටද කියන්න බලන්න ඔය කට්ටිය. වැඩියෙන්ම ජීවිතේ නීති දාලා තියෙන කාටද? මම වැඩියෙන්ම නීති දාලා තියෙන්නේ මං වැඩියෙන්ම උදව් කරපු අයට. නෑ කියලාද කියන්නේ? බලන්න අරගෙන. ළමයින්ට නීති දාලා නැද්ද? වයසට යනකොට දෙමාපියන්ට නීති දානවද නැද්ද? ස්වාමියාට භාර්යාවට නීති දාලාද නැද්ද? නේද? එහෙනම් මං උදව් කරමින් කරන්නේ තද නීති දානවා. ඇයි ඒ? එහෙනම් මං උදව් කරලා තියෙන්නේ කාගේ යහපත සඳහාද? මගේ යහපත සඳහා. ඉතින් ඒ විදිහ කට්ටියක් තමයි අපිට එකතු වෙන්නේ. ගනුදෙනු සහිතව. එතකොට ඒවා ඒ වුණාට එහෙම තියෙද්දි වේගෙන් වෙනස් වෙලා වෙනස් වෙලා යනවා. ඉතින් ඒ වගේ ගනුදෙනු සහිත දේවල් ණයක් ගන්නවා වෙනවා වගේ. ඕවා ඉතින් ඔක්කොම නෙවෙයි වැඩි දෙනෙක්ගේ අදහස තියෙනවා අපි දරුවෝ හදන්නේ කියනවත් එක්කනේ කෙලින්ම වයසට ගියාම කවුද සලකන්නේ නේද වයසට ගියාම සලකන්න කවුරු හරි ඉන්න ඕනේ කියලා ඒකයි හදන්නේ එහෙනම් ඒක තනීකරම නේද ආත්මාර්ථකාමී හැඟීමක් හරියට බැංකු ගිණුමක් වගේ දරුවා කියන්නේ දරුවා කියන්නේ බැංකු ගිණුමක් වගේ. ඇයි මං එහෙම කියන්නේ? ආයෝජනය කරන්න පොලියත් එක්ක ගන්න. තැම්පත් කරා. ඉතින් අන්න එහෙම තත්වයක් තමයි තියෙන්නේ මේකේ එහෙමනම් අපිට වෙනස් වෙන්නේ නැහැ, paludu වෙන්නේ නැහැ, කැඩෙන්නේ නැහැ, බිඳෙන්නේ නැහැ කියලා ගන්න පුළුවන්කම නැහැ මේ මේ ළඟ අපිට හම්බෙන හැම එකක්ම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔක්කොම දීවි දීවි දීවි දීවි යනවා නේද? එතකොට වෙනස් වෙන ඒවා. එක දිගට තියාගන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒක නිසා වෙන්න ඒවා අරටු නෙවෙයි ඒවා එළේවාගේ නේද? එළේවාගේ ඉක්මනට වෙනස් වෙන paludu වෙන කැඩෙන බිඳෙන දේවල්. එතකොට මේ paludu වෙන වෙනස් වෙන කැඩෙන බිඳෙන දේවල් වලින් පින්නත් මේ අපිට අවසානයේදීවත් අන්තිම මාත්‍රයකවත් සැපයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්කම සැපයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්කමක් නැහැ. එතකොට ඒවා සරු දේවල් නෙවෙයි ඒවා නිසරු දේවල්. එතකොට ඔන්න ඔය පහ පස්සා පහේ පහ ගැනම ඔය අපි බොහොම ටිකයි කිව්වේ ඔය විදිහට මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට කොච්චර මේ පිළිබඳව තියෙන අනිත්‍ය ස්වභාවය මේ තියෙන මේකේ ඇති සැප නැති ස්වභාවය નિසරු බව નિසරු වැඩක් නැහැ. කොච්චර කරත් රැඳෙන්නේ නැත්තම් මොකද නේද? හරියට කොයි වගේද? හකුරු ගොඩක් එකතු කරන් ගිහලා වක්කඩ එක හංගනවා මම. මට තියෙන වක්කඩ තමයි තියෙන්නේ ඉතින් කරන්න දෙයක් නැහැ. හරිද? මම දවස පුරාවට හකුරු හොයනවා. හකුරු හදනවා. හදලා හදලා හැන්දාවට හොරු ගනී කියලා වක්කඩේ හංගනවා. හරි. එතකොට මොකද වෙන්නේ? ඔක්කොම දිය වෙලා. මං අහන මේ අත්තන්ගේ. එකතු කරන එකතු කරන වැඩිපුර දේවල් දිය වෙනවද නැද්ද? නේද? දිය වෙනවා අන්තිමට මුකුත් නැහැ. අන්තිමට මුකුත් නැහැ කියන්නේ මරණයත් එක්ක ඔක්කොම ඉවර වෙලා යනවා. එහෙනම් එහෙනම් මේ පැත්තට දැන් මේක මං ආය ආය කියන්න ඕනේ මේ මේ දේශනා ටිකේදීම එකම දේ කියනවා වගේ තමයි අපිට දැනෙන්නේ. නමුත් මේකෙදි විය යුත්ත දැන් අපි ටිකක් වැඩිපුර වැඩිපුර කතා කරන්න ඕනේ. මේ විදිහට කැඩිලා බිඳිලා නැත්තරම නැති වෙලා යන දේවල් ගැන හැම වෙලෙම මට හරිද මතක් වෙන මතක් වෙන හැම වෙලාවකම දැනෙන්න ඕනේ මේක තේරුමක් නැති දේවල් කියලා. තේරුමක් නැති දේවල් කියලා දැනෙන්න ඕනේ. નિસරු දේවල් කියලා එහෙම දැනෙන තුරු වෙනේ කරනවා. අන්න ඒක දැනුණා නම් ධනය පස්සේවත්වත් බලය පස්සේවත්වත් වෙනත් කුමන දෙයක් පිටිපස්සේවත්වත් හඹාගෙන යන්නේ නැහැ. හඹාගෙන යන්නේ නැහැ. මගේ හිත ඒවා කෙටියෙන් කියනවා නම් ඒ එකක්වත් ඉල්ලන්නේ ඉල්ලන්නේ නැති තත්ත්වයට මගේ හිතපත. નિසරු දේවල් ඉල්ලන්නේ අපේ හිත. හරි? નિසරු දේවල් ඉල්ලන්නේ අපේ හිත නේද? අර හැම වෙලේම ගහ කප්පු තැනට ගිහිලා ලීටික් ගන්න ගියම බලන්නේම අරටුව පැත්තේ තියෙන ඒවා නේද? ඒකට මෝරපු ඒවා හොයන්නේ. ඒ වගේ નિසරු දේ ඉල්ලන්නේ නැහැ. නමුත් මගේ හිත දැනට ඉල්ලනවා. නිසරු දේ ඉල්ලනවා. හරියට දකින්න ඉල්ලනවා. වේදනාවල් වලින් සැප ලබන්න ඉල්ලනවා. සංඥා සංකාර විඥානයන් හොඳයි, සුභයි, සුවයි, සුන්දරයි, මధుරයි කියලා මගේ හිත කියනවා. ඒක එන වැරදීමක් හින්දා. එතකොට අපේ ජීවිතේ නොයේකුත් තීරණ ගද්දි සාමාන්‍ය ජීවිතයේදී කාලයක් යනකොට මේක හොඳට ප්‍රගුණ කරනකොට ඔය වගේ පංච උපාදානස්කන්ධය ගැන හොඳට ප්‍රගුණ කරනකොට ওই විදිහට ඒකේ තියෙන નિસරුභාවය හිත ඒකේ ළඟින්නේ නැහැ. හිත ඒකේ හිල රැඳි රැඳි ඒකෙන් සතුට වෙවි සතුට වෙවි එතන මෙතන මෙතන මෙතනම නේද? රැඳි රැඳි රැඳි රැඳි ඉන්නේ නැහැ. වැඩක් නැහැ. තේරුමක් නැහැ කියලා. එතකොට අල්ලන්නේ නැහැ පිටවත් මේ. ඒ පංච පාදානස්කන්ධය අල්ලන්නේ නැහැ කියලා ලෝභයෙන්, දේශයෙන් අල්ලන්නේ නැහැ. මේක තේරුමක් නැති දෙයක් කියලා හිත ඒ ඒ පිළිබඳ තියෙන්නේ උදාසීනකමක්. දැන් බලන්න බොහෝ වචන දේවල් වගේ බෙදා දෙනවා කිව්වොත් කට්ටිය නේද? පොර කාගෙන යනවා. නොවටිනා දේවල් වගේක් නම් ඒ තරම් උනන්දු වෙන්නේ අනේ ඉතින් වැඩක් නැහැ. නේද? දැන් ඉතින් දැන් කාලේ ඉතින් ওই ඡන්දයක් එහෙම තියෙනවා කිව්වහම තමයි වැඩක් නැහැ. තේරෙන්නේ. නිතරම කියලා දානකොට කිසි දෙයක් ගැන උනන්දුවක් උනන්දුවක් නැහැ. නේද? ඔව්. අන්නේ උනන්දුවක් නැති තත්යකට අපේ හිත පංච උපාදානස්කන්ධය කියලා හිම්පත් වෙන්න ඕනේ. හොඳට මෙනෙහි කරපුවාම එවැනි තත්යකට අපේ හිතපත් වෙනවා. දැන් ඉතින් බලන්න ඕනේ මගේ හිත කොහමද? හරි මට අනිත්‍යයි කියලා කියන්න දන්නවා මම. අනාත්මයි කියලා කියන්න දන්නවා. දුකයි කියලා කියන්න දන්නවා. නමුත් බලන්න දවස පුරාවට මගේ හිත ප්‍රාර්ථනා කරන දේවල් තියෙනවද? සමහර දේවල් ඔස්සේ තාමත් හඹාගෙන යනවද? හඹාගෙන යන්නේ නම් මට ගැටලු සහගත තත්ත්වයක් ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා. ආන් එහෙම හිත හිත බල බල නැවත නැවත මෙනෙහි කර කර නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒක හිත අබාගෙන යන්නේවා ටික ටික ටික ටික ටික ටික නැවත නැවත මෙනෙහි කර කර සකස් කරන්න. හරිද? ආන්ගෙම සකස් කරේ සකස් කිරීමෙන් අපේ හිත ටික ටික ටික ටික හිතේ විසිරෙන ගතිය අයින් වෙලා හිත එක්තැන් වෙන්න බලනවා. එන්නේ එකට කියනවා අනුලෝම ශාන්තිය කියලා. හරිද? අන්න එහෙම අනුලෝම ශාන්තිය ඇති වෙන්න අපිට මේ ආකාරයක අපි කතා කරා වගේ මෙනෙහි කිරීම සිද්ධ කරන්න ඕනේ. ඉතින් ඒක කරන්න පුළුවන් දෙයක්. සිහිය පිහිටවා ගන්න ඕනේ ඒක ගැන. එතකොට අපේ හිත ඒ ඒ ඒ සිහිය පිහිටිලා තියෙනකොට ඒ පැත්තෙම ඇදී ඇදී ඇදී ඇදී යන්නේ යන්නේ නැහැ. ඉතින් ඒ තත්ත්වයටපත් වෙන්න ඕනේ. අන්නේ අනුලෝම ශාන්තිය ඇති කරගන්න ඔය වගේ භාවනා වාක්‍යයකින් පුළුවන්කමක් තියෙනවා. එතකොට ඒ අනුලෝම ශාන්තිය ඇති කරගත්ත කෙනෙකුට නිවන් අරමුණු වුණාම මේ හැම එකටම විසඳුම මේකයි කියලා අරමුණු වුණාම අන්න මාර්ගසිත පහළ වෙන්න ඕක හේතුවක් බවට පත් වෙනවා. ඉතින් එහෙම තත්ත්වක මූලාරම්භයක් විදිහට හරි මේ භාවනාවල් ටික ටික අපි වර්ධනය කරන්න ඕනේ. ඉතින් අද දවසේත් අපි මේ පංචස්කන්ධයේ අසාරකතෝ කියන මාතෘකාවෙන් ධර්මය සාකච්ඡා කරා කිතියෙන් තව බොහෝ දේවල් කියන්න තිබුණා. මේ ධර්මය සාකච්ඡා කරන සාකච්ඡා කරපු ධර්මය නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු අයට ලබා දෙන්න දායකත්වය දරුවේ මේ මැදිරියට පැමිණලා ධර්ම ශ්‍රවණය කරපු මේ පින්නන්ත පිරිස. ඉතින් මේ පිරිස වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු අදිස්ථාන කරමු ධර්ම ශ්‍රවණය කරපු ඔබ අප හැමදෙනාම තුළ ජනිතුනාව සියලු පුණ්‍ය ශක්තිය මේ පින්නන්ත අයට අනුමෝදන් වේවා හේතු වේවා මේ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ සියලු පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you. සරණයි සැප හැටි